මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවක් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ තුක්කන්නාරාල මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද වෙන් වෙන්නේ දෙවෙන්දරාගෙන් නොරිකොට කියන කෘතියට. මේ කෘතිය සම්පාදනය කළේ මහාචාර්ය පැට්‍රික් රත්නායක. මේ කෘතියේ නාමාර්ථය දිහා බලනකොටම එක්තරා විදියකට ජපන් සම්භාවයක් සම්බන්ධයෙන් මේ කෘතිය කෘතිය අපිට අදහසක් ඇති කරනවා. මහාචාර්ය පැට්‍රික් රත්නායකයන් ජපානයේ ටෝකියෝ නුගර නිහොන් විශ්වවිද්‍යාලයේ සිනමා විෂය පතය තමන්ගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් තෝරාගත් මානවකයෙක්. එතුමා අනිත් පැත්තට තමන්ගේ දෙවන අධ්‍යයනයේ විදිහට ස්වයං අධ්‍යයනයේ විදිහට නාට්‍ය අරංකලාව විෂයෙහි පර්යේෂණය කරමින් ඉන්නවා. ඒ අතර වාරේ ඔහු විසින් ජීවිතයට උපයගත් දේවල් එක රචනා කරපු කෘතියක් විදිහට තමයි අපිට මේ කෘතිය ශ්‍රාවක ඔබට හඳුන්ලා දෙන්න පුළුවන්. ඉතින් සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් විදිහට මේ කෘති අන්තර්ගතයට හැරුණට පස්සේ මම මේ කෘති 29 වෙනි පිටුවේ සඳහන් වෙන නිර්මාණයකට යොමු වෙනවා. දෙවෙන්දරාගෙන් නොරිකොට. නොරිකොසන් ඇයි හුදකලාව ඔබ? හිටියේ සිත් තුළ ගෑස් සුවඳක්සේ. නැතිවත් මා ළඟ ඔබ ළඟ වෙමි. මම වෙමි ආදර දෙවන්දරාසන්. සංගෙන්ජය එකී බලා ඉඳීවි. තවමත් අප පියමනින තුරා. දලුලා මල් සැලිලා. සකුරා මල් ගස් පෙළවෙන් වෙලා. මලගියමුත් ඔබේ දෙවෙන්දරසං යලි උපදී තුන් සරත් මහේ. ඔබ හිනහෙන හඬ ඇසෙනවා තවත්. ආකාශයේ මල් වෙඩි වැදිලා. පාසටහන් නැති සුමිද නදිය තෙර. බොන් නැටුමින් ඔබ අවදි කරයිමා. ඔබත් එන්න මම එනවා නොරිකෝ. ළඟ එන මලවුන්ගේ අවුරුදු 1000. මේ රචනාව මේ සංරචනාව එක්තරා විදිහකට අපිට මහාචාර්ය සරච්චම්ත්‍රම්ගේ කෘතියකුත් සිහියට නංවනවා. අනිත් පැත්තෙන් ජපාන සංස්කෘතිය සම්බන්ධයෙන් මැදිහත් වීමක් අපිට ඇති කරනවා. මේ රචනාව ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔය ඒක මට හිතෙන්නේ ඇත්තටම ඔබත් මාව කලකින් අපි හම්බෙලා මේ ආරම්භ කරන වැඩසටහනේ මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍රයනේ මම හිතනවා අපේ ගුරු දේවයාණන් ඒ කියන්නේ මගේ පාසල් ජීවිතේ මට අවුරුදු 15ක් වගේ කාලෙකදී මට සර්ගේ ඇසුර ලබන්න තින්වත් බවක් මට තිබුණා. ඉතින් මට හිතෙන්නේ තාමත් ජපානයත් එක්ක එක්ක බැලුවත් ඒ වගේම සමස්ත කලාලෝකයේත් එක්ක බැලුවත් සාමත් මම හිතන්නේ අපි වගේ අය පමණක් නෙමෙයි අනිත් සෑම කලාකරුවෙක්ම තාමත් සරච්ඡන්දසගේ ආත්මේ එල්ලිලා තමයි අපි දිව්‍ය ලෝකේ යන්න උත්සාහ කරන්නේ මම හිතන්නේ කලා ලෝකේ. ඉතින් මට හිතෙනවා ජපානයත් එක්ක විවිධ කලා නිර්මාණ බිහි වුණත් බිහි කරන්නට උත්සාහ කරත් මම හිතනවා මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුද්දා කියන නවකතා ද්වය එහෙම නැත්නම් මලවුන්ගේ අවුරුද්දා කියන ඒ නවකතා වෙන දේවුන්දරාසන් කියලා කියන්නේ සරච්චන්දසගේ ආත්මය කියලායි මට හිතෙන්නේ. ඒ වගේම නොරිකෝ කියන ඒ සංකේතාර්ථයෙන් සමස්ත සුන්දර ජපන් යුවතිය වගේම සමස්ත ජපානයේ මම කියන්නේ ජපානයේ කවියක් කියලා. ඉතින් ඒ සිතුවිලි මට එනවා. ඇත්තටම මේ මේ නිර්මාණයට පාදක වෙන්නේ මේකේ සඳහන් වෙනවා සමහර තැන්වල ජපන් වචන සංගෙන් ජය කියලා කියන්නේ නොරිකෝ සහ දේවුන්දරාසන් ආදරය කරපු දුම්රිය ස්ථානය. ඒක ආද වෙනස් වෙලා තියෙනවා. මම හිතන්නේ මම මේ දුම්රිය ස්ථානයේට ඉඳ හිට යනවා. ඒ වගේ මේ දුම්රිය ස්ථානයේ ඉදිරියේ තියෙන කඩපෙළේ තමයි දේවන්දරා සංසහ නොරිකෝ දෙපළ හම්බ වෙන්නේ කතා බහ කරන්නේ. ඒ කඩවීදිය වෙනස් වෙලා නැතුව තියෙනවා. මම මේ කඩවීදියට ගිහිල්ලා තේ එකක් බොන්න වෙලාවකට හිත හැදිච්ච වෙලාවල් ඒ ඒවත් එක්ක තමයි මේ කවිය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කවියේ තියෙන්නේ මේ දෙදෙනාම මලවුන් අතර ඉන්නේ. ඉතින් ළඟ එන මලවුන්ගේ අවුරුද්දා නැවත හමු වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මට නම් මේ මුළු සමස්ත කවියේ සුන්දර ආත්මයක් විදිහට ඒ නිසාම තමයි මේකේ පසු පිටුවටත් කංචුකේ මේ කාව්‍ය නිර්මාණය මම ඇතුළත් කරේ. ඉතින් මට මේක ඇතුළෙන් මට ලැබිලා තියෙන්නේ මෙතන නම් පොත ගත්තාම මගේ ඡායාරූපයක් තියෙනවා. නමුත් ඒ ඡායාරූපෙට එහෙන් ඒ වගේම තමයි මට පොඩි තව කතාවක් කියන්න බවසර දෙන්න ඕන. මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ කොළඹ ලයන් වෙන්ස් ශාලාවේ අර උඩ ගැලරියට යන තැන පොඩි කොට බිත්තියක් තියෙනවා. එතන මෙතන තමයි මට මහාචාර්ය දේවීර සරච්චන්ද්‍රයන් මුණ ගැහුනේ 1980. ඒතන මම වාඩි වෙලා මෙතනදී තමයි මට සරච්චන්ද්‍ර සර් හම්බුනේ කියලා මම බලනකොටම මගේ ගෝලෙක් මේ ඡායාරූපය ගත්තා. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. ඒකත් අපූර්ව සිදුවීමක් හැටියට මතක් කරන්න කැමතියි. ටෝකියෝ රාත්‍රිය. ඉරා හැලෙන කළු වලා ගඟේ. බැස යන ලාහිරු කිරණ රහි. ඇස පිනවයි ෆූජි කන්ද දිගේ. සිත රඳවයි දුර මතක ගඟේ. ගිමන් නෑර යන ගමන් ලතාවකි. සිහින් සුලං රුද විඩා නිමාවකි. සැඳෑ සිතුම් ඇඳි ගුවන් වලාවකි. සුමිද නදී පෙර සියුම් කලාවකි. සකුරා මල් හිස වනා සිනාසෙයි. ඔතෙරා හැමතැන ගිමන් නිවාලයි. මදිරා සල්පිල් නිමා නොවේ. නොනිදා නගරය පහන් කරේ. ටෝකියෝ නගරේ ඔබේ ජීවන විලාසිතාව වෙනස් කරපු ඔබේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරපු තැනක් ටෝකියෝ නගරය. මේ ජීවන විලාසිතාව වෙනස් කිරීම එක්තරා විදිහකට ඔබේ ශාස්ත්‍රීය ජීවිතයට අනිත් පැත්තෙන් ඔබේ පර්යේෂණ කලාවට සහ ඔබේ thinking pattern එක වෙනස් වෙන්න බලපෑව කියන එකයි මගේ පුද්ගලික අදහස. මගේ අත්දැකීමත් එක්ක මොකද්ද මේ ටෝකියෝ නගරේ රාත්‍රිය සම්බන්ධයෙන් ඔබතුමාට ඇති අදහස? නෑ ඇත්තටම ඉතින් මන්දනේ මගේ ආත්මය ඇතුලේ මම හිතන්නේ මගේ දිග අධ්‍යයන චාරිකාවේ මගේ මහාචාර්යවරු මම හිතන්නේ මට ආචාර්ය උපාධිය පිරිනැමුවේ මම ශ්‍රී ලංකාවේ කලා ශාස්ත්‍රයේ ආචාර්ය උපාධි ගත්ත මිනිස්සු අතේ ඇඟිලි ප්‍රමාණයටවත් නැහැ. විද්‍යාවෙන් වාණිජ්‍ය විෂය ශාස්ත්‍රයෙන් ගණිතය ආදී විවිධ ශාස්ත්‍ර වලින් ඇති නමුත් කලා ශේත්‍රයේ ශාස්ත්‍රීය අධ්‍යාපනය තුළින් ආචාර්ය උපාධියක් ගත් අය මම දන්නේ ඊටාම දෙතුන් දෙනෙක් පමණයි. ඒකට හේතුව තමයි ඒ රටේ සංස්කෘතිය භාෂාව පිළිබඳව හරි හැටි පරතරයකට නොපැමිණෙන කෙනෙකුට මේ උපාධිය පිරිනමන්න ඇති මම හිතන්නේ ඔබ අහන ප්‍රශ්නෙට සරලව කිව්වොත් මාව හරි අඩකට වඩා ජපනෙක් කරා වගේ එකක් තමයි තියෙන්නේ. ඇත්තටම මගේ ආත්මය තුළ ඒ රට ඒ සංස්කෘතියට ආදරය කරන නියෝජිතයෙක් ජීවත් වෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අර ඇමරිකානුවෝ නිකන් අර CIA සංවිධානයේ මිනිස්සු හදනවා වගේ වැඩක් නෙවෙයි. ඊට වඩා මේ සංස්කෘතික මිනිහෙක් හදනවා වගේ වැඩක් තියෙන මම හිතනවා ඒක මේ රටටත් ඥාතිත්වයක් අපෙන් නොහොදක් නෝකාඩුවක් නරකක් කර නරකක් වෙන්නේ හොඳක් මිසක එනිසා මේකෙන් පුරුදු පුහුණු කළ මිනිසා ශ්‍රී ලංකාවේ හොඳ ආදරණීය ඥාතිවරයෙක් වගේ මට දැනෙන්නේ. ඉතින් මේකේ මේ මේ ටෝකියෝ රාත්‍රියේ සමස්ත මේ කවි තුනෙන් මුළු රටම ඒ සංස්කෘතියම මේ මිනිස්සු ගැන ඔක්කොම කියවෙනවා. ඉතින් ඇත්තටම මේක පුදුමයි මම ලිව්වද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් නොනිදා නගරේ පහන් කරේ කියන්නේ ටෝකියෝ නගරේ කවදාවත් නිදා ගන්නෑ. මේකේ තියෙනවා ඔබට නොවැට වෙන වචන කීපයක් ඔතෙරා කියලා තියෙනවා. ඔතෙරා හැමතැන ගිමන් නිවාලයි. මම ඒ විදිහටම ගත්තේ. ඔතෙරා කියලා කියන්නේ පන්සල්. හැමතැනම රාත්‍රී නිදාගෙන ඉන්නවා. හැබැයි ඒකම මදිරාසල් පිළු තියෙනවා. ඒවා නිමා වෙන්නේ පන්සල නිදාගෙන හිටියත් ඒවා තියෙනවා. ඒ වගේම ඉතින් ෆුජි කන්ද කියන එක කියන්නේ මෙන්නම මතක සංකේතයක් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ වගේම සුමිද ගංගාව අපේ මහවැලි ගංගාව වගේ මේක සුමිද නදීතර සියුම් කලාව කියන්නේ අර සැඳෑ සිතුම් කියලා කියන්නේ සරත් කාලයේ අහස කියලා කියන්නේ පුදුම වෙනසකට භාජන වෙන නිකන් බලායිද්දි චිත්‍ර අඳිනවා වගේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට මේ ටෝකියෝවේ හැන්දෑවේ ගඟයිනේ හිටගත්තාම ඒක ඉතින් පිරිමි සමාජයේ විසින් කාන්තාවන් උපමාවටත් ලක් කරන මේ ගැහැණු හදවතයි සරත් කාලේ අහසයි කියන්නේ එක වගේ කියලා ඉගෙන ඒ තරම් වෙනස් වෙනවා කියලා. ඒක පරයන්න මම හිතන්නේ ජපාන් කාන්තාවොත් පිරිමින්ටත් ඒ විදිහටම කියනවා. ඒ කියන්නේ සරත් කාලේ අහස කියන හරියට වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වීම කියන එක ගැහැණු හදවත වගේ කියලා එහි කවියෝ කියන්නේ. නමුත් ඒකට නිකන් ඉන්නේ නැහැ. මේ ජපාන් යුවතියොත් ඒ වගේම කියනවා නෑ අපි නෙවෙයි උඹලාගේ හදවත කියලා. ඒම අපූරු සංකේතාර්ථ මේ කවිය තුළ හැඟවිලා තියෙනවා මම හිතන්නේ මේ සමස්ත කවි පොතේ හොඳම කවිය තමයි ඔබ මේ තෝරාගෙන මගෙන් ප්‍රශ්න කරේ ටෝකියෝවේ රාත්‍රිය. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසිර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනද ස්වදේශීය සේවය රුසියානු අධ්‍යක්ෂකම ඇතුලේ රුසියානු යුවතියක් පිරිමියෙකුට එහෙම නැත්නම් තමන් හඳුනගන්න මානවකයෙකුට කෝපි එකක් බොන්න යන් කියලා කියන්නේ ඔහුට ඇයගේ හදවත නිරුක්ත කරන්න යන වෙලාව. ඒ කෝපි එකක් බොන සැඳෑ සමයේ සැඳෑ කාලය සවස් යාමයේ තමයි එක්තරා විදිහකට ඔවුන්ගේ ප්‍රේමේ වාගාලාප පටන් ගන්න තැන. එතකොට ඔබතුමාගේ මේ රචනාව ඇතුලේ එක්තරා විදිහකට මට දැනෙන එකක් තමයි මේ දැන් මේ සංස්කෘතිකයෙන් දෙකක් වුණාට පස්සේ ජපන් සංස්කෘතිය ඇතුලේ කොහොමද ප්‍රේමවන්තිය ප්‍රේමවන්තයෙකුට තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන්නේ කියන ප්‍රශ්නේ මම දන්නේ ඒකනම් අපේ ශ්‍රී ලංකාවත් එක්ක හිතනකොට අපේ කෙල්ලෙකුට කොල්ලෙකුට හිතන්නත් බැරි තවතිසාවක් ඒක නම් ඒ ජපන් සමාජය කියන්නේ. ඇත්තටම මම ඉතාම තරුණ අවදී තමයි මම ජපානයට යන්න මට සිද්ධ වෙන්නේ 1991 වගේ කාලෙක මගේ හොඳම යෞවනයේ යෞවනයේ සැඳෑ සමය කිව්වොත් නිවැරදි. ඉතින් ඒ කාලේ මම විවාහ ගිවිස ගන්න සූදානම් හිටියේ මම මුදල් තිබුණේ නැහැ. නමුත් විජම ලොකු බණ්ඩාර කියන සහෘද ආනන් මගේ ඥාතිවරයෙක් එතුමා කිව්වේ උඹ බඳින්න නැතුව ජපානෙ ගියොත් උඹ ජපන් ගෑණිය තමයි අරන් එන්නේ කියලා. ඇත්තට මේක එහෙම වෙනවාමයි එහෙම නොවුනා නම්. නිසා මම විවාහ ගිවිස ගැන තමයි ගියේ. එහෙම පොරොන්දු පත්‍රයක් ඇතිව ජපානට ගිය මිනිස්සුගෙන් තමයි ඔබ මාව ප්‍රශ්න කරන්නේ මනිෂ. ඉතින් එහෙම නැත්තම් ජපානයට ගිය මං වගේ මිනිස්සෙක් මම හිතන්නේ මේ වගේ කවියක් ලියවෙන මගේ හදවත බොහෝ විට ජපන් යුවතියකගෙන් නතර වෙන්න තිබුණා. ඒක මම හිතනවා ප්‍රත්‍යක්ෂ තත්වයක්. මොකද සාමාන්‍ය ලෝකයේ කියනවනේ ජපන් ගැහණියයි චීන කෝකියයි කියලා කතාවක් තියෙනවනේ. මම හිතන්නේ සමස්ත ජීවිතයේ ලෝකයේ අපේ ලෝකයේ ගැහණියට මම හිතන්නේ පූර්ව ආදර්ශයක්, පරම ආදර්ශයක් ජපන් යුවතිය. මට ජපන් ගැහණිය මට කෑ ගහලා කියන්න පුළුවන් කවියක් කියලා. ඉතින් ජපන් යුවතියකගේ අත හිත නැති තැන ජපානයක් නැහැ. විශේෂයෙන් මේඩ් ඉන් ජපෑන් කියන ඉහළ සංකල්පයට මුල් වුණේ ගැහණියක් ඒ අම්මා. ඒ කුස්සියේ අම්මා. ඒ සිස්ටම් කිචන් කියන නැෂනල් කම්පැනියට පසු කාලයක තාක්ෂණයෙන් ජයගත් සිස්ටම් කිචන් එකට බලපෑවේ ඒ ගමේ කුස්සියේ අම්මා. ඒත් යුවතියක්. ඒ නිසා අද අපි මං හිතන්නේ මදු විතක් තොල ගන්න ඈත කඳු ප්‍රාන්තයකට ගිහිල්ලා මං හිතන්නේ අපි ජපන් අම්මා කෙනෙක් හදලා දෙන කෑම බීම අතර දෙවියන්ට බෙදෙන බුදුන්ට පුදන එක සමානමත් පෙන් බින්දකින් ඒ තොල ගන්න ඒ මානසිකත්වය ඒ වගේම ඔබ විමසන යෞවන ප්‍රේමය වගේ දේවල් ඒ වගේම යෞවන ප්‍රේමය අපේක්ෂා කරන යුවතියක් එක්ක මේ සංගෙන්ජය දුම්වේපල ඉදිරිපස නොරිකෝ දෙවොන්දරා මුණ ගැහුණු වාර වගේ අනන්ත වාර ගණක් කොච්චර තේපානය කරනවද එකිනෙකාගේ හදවත් හඳුනා ගැනීමට කොච්චර සුන්දර ආහාර පාන භුක්ති විඳිනවාද ඉතින් මම හිතන්නේ අපි ඊට වඩා හරි ෂෝට්කට් වලින් වෙන බොහොම අසුන්දර තැන් වලට අපේ ප්‍රේමය ලං වෙලා තියෙන. ඒකේ සමහරට කෙලවර අතිශය පහත් වූ ලිංගික ආශාවක් පමණක් වෙන්නට පුළුවන්. නමුත් ලිංගිකත්වය කියන එක කියන්නේ කොච්චර දුරද ජපානේ නම් මං හිතනවා ප්‍රේමය කියන එකට. අපේ සමාජයට ඒක හරිම ළඟ එකක්. මං හිතන්නේ එහෙම බලනකොට මං හිතන්නේ මම ඒ දිව්‍ය ලෝකේ ගත කරා, ඒ තවතිසාවේ මම හිටියා. මම ඒවත් දැකලා තියෙනවා. මම ඒ සමාජයේ අත්විඳලා තියෙනවා. ඉතින් එහෙම බලනකොට මං හිතන්නේ අපි කොච්චර බුදුදහම බෞද්ධ සමාජය ඒ යෞවනය ප්‍රේමය විවාහය සම්බන්ධව අපි සබාධමෙන් කොච්චර දුරස් ජීවත් වෙන යාන්ත්‍රික මිනිසුද කියලා හිතෙනවා. ඉතින් මම හිතන්නේ ඒ හදවත මා සතුව තිබෙනවා. ඉතින් ඒ හදවතේ ප්‍රකාශනයක අංශු මාත්‍රික කියමනක් තබා ඔබතෝ කියුවේ රාත්‍රියෙන් මාව අවදි කරන්න. ඉතින් අපිට කොච්චරනම් කතා කරන්න පුළුවන්ද මනීෂ ඔබත් මා ඉදිරියෙන් හොඳ යෞවනයේ ඉන්න තරුණෙක්. කියන්නේ ඔබට මේ ප්‍රේමය මම හිතන්නේ මුණ ගැහිලා නැතුව ඇති. නමුත් ඔබ ඒක සුවාගෙන යන කෙනෙක් වෙන්නට පුළුවන්. ජපානය කියලා කියන්නේ මට ආපහු ආපහු ආපහු කියන්න තියෙන මේ පොත පමණක් නෙමේ සමස්ත ජපානයේ ප්‍රේමයේ ඒ සමස්ත නගරේත් ඒ නොනිදන ටෝකියෝ වෙත් ඒ නාට්‍ය ශාලාවෙත් හැමතැනකම කවියක් පමණයි. මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන වැඩසටහන ඇතුලේ අපි එක්තරා විදිහකට උත්සාහ කරමින් ඉන්නේ සහෘද ඔබේ පාඨක ඔබේ ශ්‍රාවක ඔබේ මනසේ නිම්වලල පුළුල් කරන්න. ඔබේ thinking pattern එක යම් change එකක්. ඔබේ සිතීමේ කලාව, සිතීමේ විලාසිතාව ඇතුළේ යම් change එකක් ඇති කරන්න. අපි අපි මේ සාකච්ඡා ඇතුළේ එක්තරා විදිහකට අපි උත්කර්ෂයට නගමින් නැංගෙමින් ඉන්නවා ප්‍රේමය සහ තාරුණ්‍ය ගැන. මේ ප්‍රේමය සහ තාරුණ්‍ය ගැන කවි ඕනෑ තරම් ලියවිලා තියෙනවා. මේ ප්‍රේමය සහ තාරුණ්‍යයේ තියෙන හීන බලාපොරොත්තු විනාශ වෙච්ච අවස්ථා අපි ඕනෑ තරම් අපේ ලාංකික අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ දැකලා තියෙනවා අත්දැකීමින් ඉන්නවා. ඊළඟ කවිය අපිට ප්‍රස්තුතියක් සපයනවා මේ ගැන එක්තරා විදිහකට පුළුල් සාකච්ඡාවක් ඇති කරන්න. කලියුගයේ සරසවිය දින සති මාත ගෙවි යයි. කොළ හැලෙයි දිදුලයි. නළුලයි. මල් පිපෙයි ගෙඩි හැදේ. පඩිපත හැදේ. ඉක්මනින් ඕටි හැදේ. පුල් ටැංක් හැදේ. ඉන්ධන දැවේ. වාහන දුවයි. ටයරේ මාරුවේ. නව මුහුණු වැවිත් සංකල්ප දෙසයි. සැලසුම් හැදේ. පරේෂණ ව්‍යාපෘති සියලු දෑ කෙරේ. පල්ලයක් හටගන්න නොකෙරෙයි එහෙත් කිසිවක්. මේ කවිය ජපාන සංස්කෘතියෙන් එහාට ගිහිල්ලා රුසියානු සංස්කෘතියෙන් එහාට ගිහිල්ලා බටහිර සංස්කෘතියෙන් එහාට ගිහිල්ලා අපේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලාංකික අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට පූර්ව කතනයක් ඉදිරිපත් කරනවා. දැන් ඔබතුමා පුද්ගලිකව දන්නවා විනාශ වෙච්ච ජපානයේ ගොඩනගන්න තරුණ කණ්ඩායමක් යුරෝපයට යවලා ජපානයේ ගොඩනගපු විදිහ. රුසියානු අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ෆේල් වෙච්ච මිනිස්සු කවදාවත් මට හම්බ වෙලා නැහැ. කවදාවත් රුසියානු අධ්‍යාපන ක්‍රමය තුලේ අවුරුදු 11ක් ඉස්කෝලේන තරුණයා ගණිතයේ විෂයේ ෆේල් වෙන්නේ නැහැ. ඔහුට ලකුණු කීපයක් හම්බ වෙනවා. ලකුණු 30ක් 35ක් වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. අවුරුදු 13ක් උදේ නැගිටලා ඇඳුම ඇඳගෙන බෑග් එක දාගෙන ඇවිල්ලා ගණන් පන්තියේ වාඩි වෙච්ච ළමයා කොහොමද ජීවිතේ ෆේල් වෙන්නේ ගණිතයේ විෂය ෆේල් වෙන්නේ හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ සිස්ටම් ෆේලිය එක තියෙනවා මේ මේ නොකී කතාව ඔබේ කවි ඇතුළේ ඔබතුමාගේ කවි ඇතුළේ අපූරු අදහසක් අපිට ඇති කරනවා. මොකද්ද ඔබතුමාගේ මැදිහත් වීම මේ සම්බන්ධයෙන්? මේක කවියක් ඇතුළේ තියෙන දේශපාලනය. ඇත්තටම මේ ඔක්කොම වෙනවා ලංකාවේ විශ්වවිද්‍යාල 16ක් තිබෙනවා. විද්‍යාපීඨ කොච්චර තිබෙනවද? අපිට gedara බතක් මාළුවක් උයාගෙන කන්න පොල් කිරි ඕනමයි. ඒ වුණාට තාමත් අපේ ගෙවල් වල තියෙන ඕදිරිස් බාසුන්නෑ හදපු හිරමනේ. නමුත් ජපානයේ විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨ වලින් සති මාස ගණන් ගෙවෙනකොට ටයර් මාරු වෙනකොට පෙට්‍රල් ගැහුවට පඩි ගෙවුවට කොච්චර අලුත් නිෂ්පාදන එළියට එනවද ඒවා කම්පැනි වලින් ඇවිල්ලා තරගෙට මිලදී ගන්නවා පේටන්ට් බලපත්‍ර හැදෙනවා තාම අපි විද්‍යාපීඨ වලට ලක්ෂ කෝටි ගණන් ගෙවනවා මම මේ කතා කරන මොහොතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හොයලා බැලුවොත් කෝටි ගණන් ගෙවනවා. තාම අපිට පොල් ගාන හිරමනයක් අපිට නිර්මාණය කරලා දුන්නේ අපේ විද්වතුන්. ඒ වගේම තමයි අපි ගොඩාක් විශ්වවිද්‍යාල නඩත්තු කරනවා. මමත් මහාචාර්යවරේ මම පුවත්පතක එක වෙලාවක ලිව්වා මගේ වැටුපෙන් රුපියල් ලක්ෂයක් ඉවත් කරන්න කියලා. ඒ මම දෙබරකට ගලක් ගෙවුවේ මට සල්ලි වැඩි වෙලා නොවේ. ඉතින් මේ රටේ ඇත්තටම කියන්නේ මට හිතෙනවා වෙලාවකට සමහර සරසවි පීට ගත්තාම මට හිතෙනවා මිනිස්සු නඩත්තු කරනවට වඩා හොඳ කිරි එළදෙනුන් ටිකක් දැම්මොත් කිරි ලීටර් උදේට මෙච්චරක් ගන්න පුළුවන්. හොඳ කුකුල් පාලනයක් දැම්මොත් බිත්තර මෙන්න මේ තරම් ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා හරියටම සංඛ්‍යාත්මකව මේ ජනතාවගේ ජීවනාලියට උදව් වෙනවා. ඉතින් මේවා එකක්වත් නොවි දින සති මාස ගෙවෙනවා ගස්වල කොළ හැලෙනවා අඩිපත හැදෙනවා ඕටි හැදෙනවා වාහන වලට පුල් ටැංක් වෙදෙනවා දැන් මේ දවස්වල මේක බරපතල කාරණයක් වාහන දුවනවා ටයර් මාරු කරනවා නමුත් මොකවත් වෙන්නේ නැහැ හැබැයි අනිත් රටවල් වල වෙනවා කොවිඩ් තිබුණත් වෙනවා එතකොට මේක ඇවිල්ලා තේල් කියලා සමහරවිට එක මිනිහෙකුට ඇඟිල්ල දික් කරනවා එහෙම බෑ තේල් වෙන්නේ අපි ඔක්කොම සිස්ටම් එකේ පේලි එක එහෙනම් මේ කවියෙන් මේ කවිය ඇති වුණනම් අපිට හැදෙන්න. මේ කවිය ඇති හැදෙන්න. මේකේ තියෙන දර්ශනය අපි ඔක්කොම එකතු වෙලා යන්න ඕන ගමනක්. ඒ නිසා අපි නඩත්තු කරන වෙනුවට මේ ජීවනාලියට අපි කොහොමද හවුල් වෙන්නේ? දැන් ඔබ මා මේ එකතු වෙලා කරන්නේ ඒකට යම් ආකාරයකට හවුල් වෙන්න මිනිස්සු අවශ්‍යනවා. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. එහෙනම් මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මේ වැඩසටහනේ කරන්නේ මේ නිෂ්පාදනයක්. ඒ කියන්නේ ඉන්ස්පයර් කරන එක. ඒ කියන්නේ මිනිස්සු උද්‍යෝගිමත් කරනවා. එන්න අපිට ගොඩාක් තියෙන වැඩ කරන්න. ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ මම මහාචාර්යවරයෙක් විදිහට මම මේ රටට ණය නැහැ. ඒ ඔබ කිව්වා මගේ ආත්මය මම සකස් කරගන්න ගොඩාක් පාදක වෙලා තියෙනවා මේ ජපන් සංස්කෘතිය. මාතුලේ වෙනස් වූ මිනිසා ජීවත් වෙනවා. අපි හැම වෙලාවෙම බලන්නේ දැන් මේ වැඩසටහනට එන අතරමඟත් සභාපතිතුමාගේ කාමරයට යන්න උනා මාව දැන හැඳිනගෙන ඔහු සහ මේ වැඩසටහනට පෙර අපි කතාබස් කරේ මේ සුන්දර රට ගොඩ ගන්න කොච්චර දේවල් කරන්න පුළුවන්ද? සමහරට දේශපාලඥයාට විතරක් ඇති ඇඟිල්ල දික් කරනවා. නමුත් දේශපාලඥයා වට කරගෙන ඉන්නේ කවුද? මේ වට කරගෙන ඉන්න මිනිස්සු දිහා බැලුවොත් එහෙම ඒකම වෙන්න පුළුවන් මේකට තනි කාරණේ. ඒ නිසා මම හිතනවා ඔබ මා පමණක් නෙමෙයි තව සුන්දර මිනිසුන් අපිට කොච්චර ඉන්නවද? මේ රටට ආදරය කරන. අපිට පුළුවන් දේවල් තියෙනවා. පුළුවන් මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ට ඒ ඒ විෂයස් ශේෂ්ත්‍ර බාර දුන්නොත් කොච්චර ගස්වල ගෙඩි හැදෙයිද? කොච්චර මල් පිපෙයිද? නමුත් අපේ වෙලා තියෙන්නේ ඒ දක්ෂයා, ඒ සුපර්මෑන් හංගලා තියෙන්නේ මිනිහට කොහොම හරි සොට් එක දෙන්න තමයි බලන්නේ. ඉතින් මේ කවිය ඇතුලේ තියෙන දේශපාලන එක. ඒ කියන්නේ දැන් මම මගේ ජීවිතේ මම හොඳ දැනකට දැන් ඇවිල්ලා ඉන්නවා මගේ වයස ගත්තත් මගේ සුදුසුකම් ගත්තත් දැන් ඉතින් හොද්දටම රත් වෙලා තියෙන වෙලාව රොටි පුච්චන්ද. හැබැයි ඉතින් රොටියක් පිච්චෙන බවක් පේන්නේ නැහැ. පැටිය රත් වෙලා දිනවා මෙහෙම නිවිලා යයි. ඉතින් ඒ නිසා ඒ වෙලාවට තමයි ඉතින් ජපානයට හරි ගිහිල්ලා උදව්වක් කරන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මේ අපි උපන් දේශය මම හිතනවා අපි එකිනෙකා ගත්තොත් ඔබ මනීෂ මම තව විවිධ අයට මේ වැඩසටහන නිෂ්පාදිකාව එහා පැත්තේ ඒ ඒ අයට විවිධ දේවල් පුළුවන්. ඒ පුළුවන් දේවල් අපි කරොත් මේ බිමේ මේ රට යහපත් කරන්න පුළුවන්. තනිකර වැඩි කාන්තාරයක් තියෙන රටවල් වල තෙල් විතරක් තියාගෙන කොච්චර දේවල් කරනවද? අපේ රටේ හරියට ඉර මුදුන් වෙනවා ඉර බහැලා යනවා පැත්තෙන් ඉර යන්නේ ඒ වගේම අවුරුද්දෙන් භාගයක් වහිනවා හොඳට වහිනවා හොඳට නිල්ල තියෙනවා මොනවද කරන්න බැරි ඉතින් මේ කවියෙන් කියවෙන දේ මම හිතනවා එක පැයක් වැඩසටහන කතා කරන්න පුළුවන් ඉතින් ඒ කතාව තමයි කලියුගයේ සරසවිය මමත් ඒ කලියුගයේ සරසවියක ඇදුරුවරෙක් දුකකුත් තියෙනවා සමස්ත සමාජයේ එක්තරා විදිහකට මරණීය වේදනාව රමණීය විදිහට විඳින්මින් ඉන්නවා. මේ මරණීය වේදනාව රමණීය විදිහට විඳින්නේ එක්තරා විදිහකට ඔබතුමා සඳහන් කරන ආකාරයටම සුදුස්සෝ පැත්තක තියලා නුසුදුස්සෝ ඉස්සරහට අරගෙන කිරුළු පළඳින නිසාමයි. ඒක එක්තරා විදිහකට මගේ අධ්‍යාපන වටපිටාව ඇතුළත් ඔබතුමාගේ අධ්‍යාපන වටපිටාව ඇතුළත් අපි ලංකාවෙන් එළිය කරපු පරිශ්‍රණ ඇතුළේ අපි දැක්ක අත්දින්ද අද දවසේ අපි ඒක ඉතා හොඳින් අත්දැකීමින් ඉන්නවා. මේක තවම හොඳ පාරට ගන්න වෙලාව ඕනෑ තරම් තියෙනවා. ඊළඟ කවිය ඔබතුමාගේ කෘතියේ ඊළඟ කවිය 50 වෙනි පිටේ තියෙන කවිය අපිට මේකට එක්තරා විදිහකට සමාන අදහසක් කියනවා. සුසානය. කල් ඉක්ුත් වූ සිරුර අපහැර යා යුතුයමය. අලුත් සිරුරක් සොයා නැවත හමු වෙන්නට. වෙන්වීමක් නොවේ නම් හමුවීමකට ඇරීම. සසර කොහේ හෝ තැනක. මොකද්ද මේ නිර්මාණය ඇතුලේ? ඔය මම කිසිම දවසක කිසිම මරණයක මොහුණු පොතේවත් කිසිම තැනක මම නිවන් සැප ලැබේවා කියලා ලියලා තියෙනවා හොයලා දුන්නොත් මිනිසට මම ගුවන් විදුලට ආපු මෝටර රථය තෑගි කරනවා. මම එහෙම කවදාවත් ලියන්නේ නැහැ. මම සෑම තැනකම ලියන්නේ හොඳට හොයලා බලන්න යලි හමු වෙමු කියලා. මේක තෙරක් නැති ගමනක්. අපි දෙන්න මේ විදිහට හම්බෙලා කතා බස් කරේ අද පමණක් නෙවෙයි. අපිට මේ නිෂ්පාදිකාව මැදිරිය ඉඳලා උදව් කරේ අද පමණක් නෙවෙයි මේක පොඩි ගමනක්. ඒ නිසා මේ අපි මේන්ටේන් කරන බොඩි එකක් විතරයි. ඒ ආත්මය සුවපත් වෙනවා. ඔබ ආ මම මේ කරන වැඩසටහනේ ආග්‍රහණය කරන සුවය මම මෙතනින් එළියට යනකොටත් අරගෙන යනවා. මම මෙතනින් එළියට විතරක් නෙවෙයි මේ ලෝකෙන් එළියට යනකොටත් මම ඒක අරන් යනවා. මට වයලින් එක ගෙනියන්න දෙන්නේ නැහැ. නමුත් මේ මధుර ස්වරයෙන් මං වින්ද ආග්‍රහණය කර සුවය මම රැගෙන යනවා. ඒ නිසා ඒ බඳු දෙයක් තමයි මේ කියන්නේ. ඉතින් මේකත් මම හිතනවා හැදෙනවා නම් හැදෙන්න අදහසක්. ඉතින් අද අපිට ගොඩාක් හම්බෙන්නේ මැරෙන්නේ නැති මිනිස්සුනේ. දැන් මගේ ගෝලෙ එහෙමත් ඉන්නවා. දැන් මම මම හිතනවා ජේෂ්ඨ මහාචාර්ය වෙන්න ඕන දැන් මම ජේෂ්ඨත්වයේ උපරිමේ. නමුත් මේ අදයේ අධ්‍යයනංශයට එන අය ඉතින් මට වඩා බොහොම ඉහළ තලවල ඉන්න ආධුනික මහාචාර්යවරු තමයි අපිට හම්බෙන්නේ. ඒ මගේ ජීවිතේ ආත්මයේ ධනිස්ස දා ඔළුව තිබ්බ යුගයේ මිනිසුන් මම අද දකින්නේ නැහැ. එහෙනම් මනිෂ මගේ ඉස්සරහා ඉන්න තරුණෙක් ඔබට මම කියනවා යාගම ඔබ වැළඳ ගන්න කියලා. ඒ නිසා ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්. ඒ හින්දා ඒ අතීතය හැම දෙයක්ම අමතක කරපු අපූර්ව නිකන් වෙනම නිකන් කලි යුගයක අපි ජීවත් වෙන්නේ. අර කලින් කියපු කවියේ කලි යුගයේ සරසවිය වගේම මේකත් ඒ කලියුගයේ සිහිපත් කරගන්න ඕන අපූර්ව කවියක්. ඊටාම කෙටි මම හිතන්නේ හයිකෝ ආభాෂයත් මගේ ඇඟ ඇතුලේ ඇති. ඉතින් මේ ගමන කෙලවර වෙන්න කලින් අපි මොනවද කරන්න ඕන කියලා ඒක මට දැනෙනවා. දෙවෙන්දරාගෙන් නොරෙකොට ගියේ ප්‍රේමණීය කතා විතරක්ම නෙමෙයි. දෙවෙන්දරාගෙන් නොරෙකොට දැන්නා ජීවිතය පිළිබඳ පුළුල් අදහසක්, පුළුල් කියවීමක්, ජීවිතය පිළිබඳ වෙනස් විදිහට හිතන අදහසක්. අදහස් ගොන්නක්. ඒ නිසා අද දවසේ මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන අපි වෙන් කළේ දෙවෙන්දරාගෙන් නොරිකොට. මේ කෘතිය රචනා කරේ මහාචාර්ය පැට්‍රික් රත්නායක මැතිතුමා. අපි සහෘද ඔබට පාඨක ඔබට ශ්‍රාවක ඔබට ආරාධනා කරනවා මේ කෘතිය කියවන්න ඔබට මේ කෘතිය හොයාගන්න පුළුවන්. ඊටම පහසුයි. අනිත් පැත්තට මේ වැඩසටහන ඔබට නැවත ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් 02 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාවෙන් link එක එහෙම නැත්නම් දිගුව ඔබට හොයාගන්න පුළුවන්. ඒ ආරාධනයත් එක්ක අපි අද දවසේ මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන මෙසේ අවසන් කරනවා. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහෙවුවේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයක්